රාත්‍රී 8යි විනාඩි 29යි දැන් වේලාව ඔබ වෙළඳ සේවය සමග මුවන් පැලස ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල් නායක සෝමරත්නයන් සමග ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී වලව්ව කේන්ද්‍රීය කරගත් මුවන් පැලස්සේ විචිත්‍ර සිද්ධි වින්‍යාසවල එන චරිතාන්තර සචලතාව සමග තවදුරටත් ආරච්චිරාලගේ හා මැණිකේගේ චේෂ්ඨා විඝටනය ප්‍රබල කුණාටුවක් බවට පත් කෙරේ. මුවන් පැලස්සේ මූකලානේ දූෂිත ව්‍යාපාරිකයින් උනුන් හා කුලල් කා ගැනීම ගැටීම සමග තවදුරටත් ඒ සාමයත් සදාචාරයත් සුස්ථිරව ප්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳ ද්වන්දනාත්මක කලබගැනිය අද මුවන් පැලසෙන් ඔබ සඳහා ගුවනට මුදා හැරේ. පුංචෝ පුංචෝ පුංචෝ කෝමේ ළමයි එකෙක් පේන්න නෑ. මේ උදේ දෝපු කිරි දෙක තාමත් ගාලේ. බෝතල් ටික හෝදලා බෝතල් වලට කිරි දාන්න ඕන. ඒවා කඩකාරයට ගෙහුම් දෙන්න ඕන. මොකද මොකද මේ අපේ අම්මා කෑ ගහන්නේ? කෑ නුගහ පුළුවන්ද? ගාලි හරක් ටික බඩගින්නේ. උන්ට අර වල් මිටි දෙකවත් ගොහින් දාන්න එපාද? මේ සේරෝම දේවල් මම්ම කරනකල් බලන් ඉන්නවා. මම්ම කරනකල් බලන් ඉන්නවා. අනේ අනේ අපේ අම්මා පුංචට කෑ ගහනවා. පුංච ගාලත්තස් කරලා කිරි බෝතල් ටිකත් කඩේට ගෙහුන් දීලා රත්ති හඳයයි දෙන්න බෑවුමින් දිගේලි කරන්ටත් ගියා. ඔය කියන ආඩපාලි බැරි වෙලාවත් මල්ලි අහගෙන හිටියනම් අපරාධ හිතත් නරක වෙනවා. ආඩපාලියක් නෙමෙයි පුතේ. ඊයේත් කරාබුණටි වේලෙන්ට දාන්න බැරි වුණා. දන්නවනේ දවස් දෙකක් කව්වට දැම්මේ නැත්තම් පුස්කන විත්තිය. විච්චරත් දවස් මේ හැම වැඩක්ම අපූරුවට කොර කොර ඉඳලා ඕ හිටි ගමන් මත පය කොර වුණා වගේ බලාගත්තු අත බලාන ඉන්නවා. අතේ පයේ අමාරුවක් අසනීපයක් නම් බේතක් හේතක්වත් ගාන්ට එපාය. මට ඇති අසනීපයක් නෑ අපේ අම්මා හැබැයි මට ටිකක් හිසරදයක් නම් තියෙන එක ඇත්ත. ඒත් ඉතින් හැම දෙයකටම විද්දු හොයාගෙන දුවන්ටද කියන්නේ. හොඳයි හොඳයි. ඉතින් විඳ දරාගෙන ඉන්න පුළුවන් නම් මම මේ දඟලන්නේ කරගන්න තියෙන gedara වැඩ ටික ඉක්මනට ඉවරයක් කරගන්නනේ. මට තේරෙනවා. අපේ අම්මා බලකන්නේ අර රණමුරේ ඇත්තු ගෙදරට එන්ට කලින් අස්පස් කරලා ඉවරයක් කරන්නටනේ. <laughs> නැතිව වෙන මොකට? රණමුරේ අයියා කවුරු හරි සිදාදියේ කට්ටියක් දොක්කන් එනවා ඇති. ගම්මිරිසුයි කරාම්බුයි සේරෝම පැදුරු ටික මං අවි වනන්නම් හරි. එතකොට ශාලාව නිදහස් වෙනවනේ. හ්ම් හ්ම් හ්ම්. මං ඒක බලා ගන්නම්. දුව ගෙහුන් අර නෙළුමිව උදව්වට එක් කරගෙන එන්ට. හැබැයි ඉතින් අර සපත්තු පාලමෙන් යන්නේ පරිස්සමෙන්. අද ඇලේ වතුර වැඩි. නෙළුමි ගෙදර හිටියොත් නම් එයි. කෝකටත් මං ගොහින් බලලා ඉන්නම්කෝ. හ්ම් හ්ම්. සුනංගු නොවි එන්ට හොඳේ පුතේ. අපේ අම්මා අහන්නේ අතපය කොරෝනා වගේ බලාගත්තුවතම බලාගෙන ඉන්නේ ඇයි කියලා. ඒත් මං ඉතින් එක හිත දරාගෙන වැඩක් කරන්නේ කොහොමද? සපුමල් අයියව තුන් දොහකින් දැක්කේ නෑ. මගේ ඔළුව තුන් තුනා වගේ. කවුද මගේ ඇස් වැහුවේ? මේ කවුදනේ විහිළු කරන්න? විහිළු කරන්නේ නෙළුමි. දෙයෝ ඇයි මේ කෝමරේ අඬන්නේ? මේ මේ මගේ අත් එක්කේම මේ කඳුළු. මන් දන්නවා. මන් දන්නවා කෝමරේ අඬන හේතුව. මොකක්ද හේතුව? මොනවද ඉතින් සපුමල් මනින්ට ඇති නෑ නෙළුමි අයිය කවදාවත් මට පනින්නේ නෑ බැනලත් නෑ නැත්තම් අම්මල මොනව හරි කියන්ට ඇති අම්මලටත් දැන් ටිකක් දැනෙන වගේ හරි අම්මලාට මොනවද දැන් දැනෙලා තියෙන්නේ මේ අලුත් කෙනා ගැන කවුද තිසරිද නිලුමි. එයා නිසා අයියගේ හිත ගොඩාක් වෙනස් වෙලා. මං කියන්නේ ඔය මනස්කාවට හිතන්ට එපා කෝමරී. එහෙම නෙවෙයි නිලුමි. තිසරි සපුමල් අයියයි දෙන්න ලෝල්වත්තේ ඉඳලා තනියමත් ඇවිල්ලා. තනියම වෙන්නේ කොහොමද? පාපාරේ? මීමුරේ, රණමුරේ, නාරංගමුව නුවම් පැලැස්ස කොච්චර සෙනග යනවයනවද එහෙ මෙහා. කවුරු හරි කියවකිනා මාව කේන්ති ගස්සන්ට බොරු කේලමක් කිව්වද කියලත් මට දැන් හිතෙනවා. කියල තියෙන බොරුවක්. ඒක තමයි ඇත්ත. හොඳයි. මං සපුමල් අයියගෙනුත් අහලා බලන්නම්කෝ. මේ දවස්වල සපුමල් අයියලා මුලිච්චි වෙනව නේද? උවංගුවේ කුරහන් හීනට එනවනේ. ආපුවාම රහසින් සපු මල්ලයියට කියන්ට අපේ දිහා ඇවිල්ල යන්ටෙන්ට කියලා. හාහා හිතේ දුකින් හැඩූ කඳුලින් ඉන්නවා කියලා කියන්න ඔක්කො. දෙයනේ නිලුමි ආන් අපි අම්ම ඉනවා. ජන්ජාන් ඉක්මනට යන් මම මේ ඔයාව එක්කගෙන යන්ට ආපු ගමන්. ඉන්න යන්. එහේ නැන්දට අකණක. 얌얌 얌얌 얌얌 ජේමිස් ඔය ඉන්නේ සර්ධි මහත්තය තමයි කත්සහේනේ අයිතිකාරයා ඒමද අම්මෝ මහමුරුස්පාට තඩි මිනිහෙක්නේ වතුර විධානි දැන් මේ කන්සහයෙන් වලට කරදර ගොඩාක් තියෙනවා කියලා මට එන්ට කියලා පණිවිඩයක් ලැබුණා. අපි උඹලට මාස්පතා පඩිකුලි ගෙවනවා. දැන් කී දෙනෙක් උඹල මේ හෙන් වල වැඩ කරනවද? ගොළුවයි තවත් කන්සහේන බලා ගන්න දෙන්නෙකුයි මමයි කෝරාලයි. අපි ඔක්කොම පස් දෙනායි. මමයි පෝරාලයි ඉංගිරිසි ආණ්ඩුවේ නිලධහරයෙන් හැටියට අපි බයනැතුව කැලේට ඇවිත් මේවා වගා කරනවා. හරි දැම් මොකක්ද ප්‍රශ්නය අපේ කත්සාවගාව කැලේ දැකපු. ගබේ මිනිස්සුන්ට අපි කීවේ කල්සව වන්නේ වැඩිත් කාරය කියලා. හරි හරි දැම් මොකද වෙලා තියෙන්නේ. වෙඩික්කාරයයි ආරච්චරාලායි ගවේ මිනිස්සුයි හැමෝම එකතු වෙලා. දැන් මාබැද්ද කැලෑව පීර පීර හොයනම කංස වගා කරන්නේ කවුද කියලා. ඈබං. එව්ව මම් බලා ගන්නම් කිව්වට මේ විදානේ මේ මෝඩ විදියටනේ වැඩ කරලා තියෙන්නේ. යකෝ මේ වගේ නීති විරෝධී වැඩකට වෙඩික්කාරයා ආරච්චිල. එතකොට මේ ගමේ මිනිස්සු පැටලෙව්වහම මොකද වෙන්නේ? අනික කවුද උඹලට එහෙම පටලවන්න කිව්වේ? මං කීවද? මං කීවද බලට එහෙම දෙයක් කරන්න? ජේමිස් මෙහෙට වර එනවා එනවා. ඇත්ත කියපන්. මොකක්ද මේ ප්‍රශ්නේ? මොකක්ද උඹලා මේ කරලා තියෙන්නේ? මේකයි වැඩේ. මෙන්න මෙයා මේ ඉන්නේ. ඔව්. අපි කංසයෙන් මේ වැව්වට ඒවා වෙඩික්කාරයා ආරච්චිලා කරන දේ හැටියට ඒ අයගේ නම් වලට පටලවන්න කියලා අපිට කීවා. මොකද ඒ අය මේ වතුරු විධානයේ හතුරුනේ. ඒ හින්දා උන්ට පොලෝසියට කියලා ගස්සන්න පුළුවන් කියලායි කිව්වේ. අයියෝ අයියෝ නොමුත් දැන් මොකද වෙලා තියෙන්නේ හතුරන්ට ගස්සනවා වෙනුවට ගමේ මිනිසුන්ගෙන් උඹලට නේද දැන් ගුටිකන්ට වෙලා තියෙන්නේ ඈ ජේමිස් එහෙමයි එහෙමයි ඒ වගේ බොරු චෝදනා දානකොට යකෝ ගමේ මිනිස්සු එකතු වෙලා වැරදි කාරය හොයන්ට පටන් ගන්නවනේ ඒක තේරෙන්නේ නැද්ද වතාවක් ආරච්චිල ගමේ මිනිස්සු එක්ක හොරෙන්ම ඇවිත් කංසහෙන් වල හිටපු අපට වෙඩි තිබ්බා ඉතින් මම බැද්දට බැනලා වහන් වුණා නමුත් අර අඟලේ ධර්මයා වලකට වැටිලා වල ඇතුළේම මලා වගේ ඉඳලා බේරුණා. යකෝ ඔන්න ඔන්න ආයිමත් අලි මේ පාරෙන් අලි හංචුව වෙන්නේ. බුදු අම්මෝ වැකන් ගෙඩි ගිය ඔය එන්නේ මෙහාට. සර්දි මාත්‍රෝ ඉක්මනට මේ ගල් පොත්තට නැගලා උඩට එන්න. මේ පැත්තේ මේ පැත්තේ. අම්මෝ අම්මෝ ඇති අම්මා හැගේ හැගේලේ වතුර වුණා. පොඩ්ඩෙන් අහුවෝ. හපොයි මේ ඒක නෙමෙයි විදානේ. මේ උඹ උඹ අලිමන්තර දන්නවද? නෑ නෑ දන්නේ නෑ මහත්තයෝ. ඕ ජේමිස් එහෙමනම් උඹවත් අලිමන්තරයක් කියපන්. අලිමන්තරයක්. ඉතින් අලි දකින්නකොට තමයි මේ සර්දි මාත්‍ය අලිමන්තර මතක් වෙන්නේ. ඕ උඹලා වෙච්ච කොටවත් අලිමන්තරයක්වත් බෑනවා. අනේ මන්ද අහුවෙච්ච ගෝලයෝ ටික නම් අපූරුයි මට මෙදා පාර. අර බලපල්ල මන්තර මොකුත් නැතුවට අලිරංචුව මාරුවට හැරි දැක්ක නේද අර? අර කරේ නම්. ඇජේමි. ඉතින් මේ මේ මොකක්ද අර කතාව? මොකක්ද දැන් කිව්වේ අර ආරච්චිලා වෙත් වැඩි තිබ්බා. උඹලා නොමැරි හැංගුණා. එතකොට මේ කොල්ලුවට මොකද වුනේ? කෝ කෝ දැන් ඈ? ගමේ මිනිස්සු දැන් ඌ ආරච්චිලට බාර දීලා ඇති. ඒ ගොළුවට වෙඩි වැදුනා නම් උඹලා හෙව්වේ බැලුවේ නැද්ද ඌ ගැන? කියන්න කිසිම දෙයක් දන්නේ නැහැ සද්දි මහත්තයෝ බාගදාට ඉතින් නඩු අහනකම් ආරච්චිලා ඌ දඩු කඩේ ගහලා ඇති. මේ ඉදානේ මහත්තයෝ උඹ මොකද දැන් කියන්නේ? උඹ මොකද දැන් කියන්නේ? කන්සා වැඩේ පටන් ගන්නට විදානේයි අනිත් මිනිහයි දෙන්න එකෙකුට පණන් 25 ගානේ 50ක් අරන් තියෙනවා. එව්ව මම බලා ගන්නම්. එව්ව අපේ වැඩ. ඒකට මේ මේ මම නැත්තම් අපේ අනික් මහත්තයා හරි ඉන්නවා. ඕවා කිව්වට අර වෙඩි වැදිච්ච ගොළුවට මොනවා වුණාද කියලාවත් හොයලා නැහැ උඹලා. ඈ? ඌ මලාද දන්නේවත් නැහනේ. ඈවිදානි. එහෙම නේද? කතා කරනවා. මොකද මේ ගොළුවා වගේ තමුසේ ඉන්නේ. කතා කරනවා. තමුසගේ විධානය පට්ටම හොඳයි ඔය මම ඉතුරු හරිය කියන්නේ නෑ තමුසට සමාවෙන්න සරිත භාත්තයෝ සමාවෙන්න. වෙඩි වැදිච්ච ගොළුව ගැන හොයල බලන්න බැරි වුණේ එක එක කරදර හින්දනව ඒ මට බොරු විතරක් කියන්න එපා විධානි බොරු විතරක් කියන්න එපා බලපන් බලපන් ඔය කියන ගොළුවා ගැන මේ මේ මේ ජේමිස් දන්න තරම්වත් දෙයක් ඔබ දන්නේ නෑනේ ඈ විධානි දැන් මේ ජේමිස් කියන විදිහට වෙඩික්කාරයයි ආරච්චිලයි දෙන්න උඹේ තරහකාරයෝ හින්දා කංශ වගාවට ඒ අය අල්ලලා පොලිසිය ලව්වා ඒ අයට ගස්සවන්නටයි උඹ මාන බැලුවේ මගේ කංශා වගාව උඹේ පුද්ගලික ඉදිරිවාදිකමක් පිරිමහ ගන්නට පටලෝපු හින්දා මට උනේ මිනිහෝ ලස්ස ගණනක පාඩුවක් ලස්ස ගණනක සබාවෙන්න සත්‍ය මහත්තයෝ සබාවෙන්න මම වරද පිළිගන්නවා මගේ ලස්ස ගානක පාඩුවට උඹ විධානයේ වග කියන්ට ඕනේ. උඹ වග කියන්ට ඕනේ. සභාවෙන්ට සරිත මහත්තයෝ. සමාවෙන්ට නේද? සමාවෙන්ට. සමාවෙන්ට. සමාවෙන්ට. සමාවෙන්ට. මේ සර්දි කංශවලට වඩා නපුරුයි. භයානකයි. සර්දි කියන දේ මිසක් මින් මට උඹලට ඕන ඕන දේ හිතන හිතන දේ කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. තේරුණානේ? එහෙමයි එහෙමයි. හරි මං මේ වතාවේ අලුතින් එවනවා දෙන්නේ. ඔය උඹලට කරදර කරන වෙඩි තියෙන උන්ට නියම පාඩමක් උගන්වයි දෙන්න. උන්ට ආයි වතාවක් කැලේ මායිමට නොයෙන්ට උන් දෙන්න හොඳ පාඩමක් උගන්වයි. එතකොට වෙඩික්කාරයා ආරච්චිලා ඒගොල්ල ගබේ මිනිස්සු තරන් ආවොත් ඒගොල්ල ආවත් මොකද කරන්නේ? ආවොත් ආවොත් උඹලා පැනලා දුවන්ට එපා. මං අලුතින් එවන දෙන්න ඒ හරිය ඔක්කොම බලාගනි. ඒ වගේම මම මෙහෙ ආව ගමන් බලා කිසි කෙනෙකුට කියන්න එපා. කටක් හොල්ලන්න එපා. අපි බලමු සර්දිද වෙඩික්කාරයාද එහෙම නැත්තම් ආරච්චිලද ලොකු කියලා. ආ <coughs> මණිකේ මැනිකේ මැනිකේ කෝ කවුරුත් නැද්ද ඔහේ ඈ හීම් බණ්ඩේ හීම් බණ්ඩේ හා හා හා ඇයි ඇයි මේ කතා කොලේ කොළුවනම් හරත් දෙගේලු කරන්ට ගෙහු මම මේ මඩපුවක් ටික අව්වදාන්ටවත් කියලා ලෑස්ති උනේ කවුද ඔය කුස්සියේ පැත්තේ කණු කුණු ගානවා ඇහෙන්නේ ආ මේ කාලෙකට පස්සේ අද මේ උක්කුමැණික නග ඇවිල්ලානේ. මේ මොකුත් දොස් පස්සේ එහෙම කියන්න එපා ඇහුණද? මේ ආ මේ කියනකොටම නග එන්නේ. <laughs> යෝමයි නගා දැකපු කල්ලා බුදු සරණයි බුදු සරණයි හා නැගිටින්න නැගිටින්න අද මොකද මේ පැත්තේ රාජකාරියකට වද්දා නෑ නෑ රාජකාරියකට කියලා නෙමෙයි අපේ අයියා. අපේ අයියා දැක බලා ගන්නටත් ඒක කියලා ආවේ. ඒක නම් බොහොම හොඳයි. එක කුසේ උපන් ඇත්තන්ට කලාතුරකින්වත් එහෙම හැඟීමක් ඇති වෙන එක අප්‍රමාණ සතුටක් ඉඩකඩම් කියන ඒවා අපි ගෙනියන දේවල් නෙමෙයිනේ අපේ අයියා එහෙම නෝකාඩු වලින් තරහ මරහ වෙලා හිටියට ඒව මෙලොවටත් එලොවටත් වැඩක් නෑ මය නගා ඒවා වැඩක් ඇති දේවල් නෙවෙයි. දැන් අපි දෙගොල්ලෝ තරහා මරා වෙලත් රැහෙන කලක් වුණානේ නේද? දැන් අපේ ඉහනිකට පැහිලා කලවය සද්ගෙහු පරණ අරියාදු නෝකාඩු දැන් මයේ හිතෙත් නෑ නගාගේ හිතෙත් නෑ. දැන් ඉතින් අපි ඇයි හොඳයියෙන් ජීවත් වෙමු. එච්චරයි. අපේ අයියට අපේ හිතවල තියෙන ලෙන්ගතුකම එදා වගේම අදත් එහෙමමයි. අඩුවක් වෙලා නෑ අපේ අයියා. හොඳයි හොඳයි හොඳයි. අද මේ උදහනැක්කේ ආපුක ගැන මට බොහෝම සන්තෝසයි. මැනිකේ මේ මයි නගාට ඔය බෙලි මල් පානයක් එහෙම හදලා දෙන්නකෝ. ආ මේ ආ මැනිකේ මේ මට අහන්නත් බැරි වුණා. අර රණමුරේ ඇත්තෝ ගියාද? දවල් කෑමට ගෝමරීලෑ ගෙදර යනවා කීවා. ඔය කවුරාල මුදලාලි ගෝමරීගේ අම්මගේ වැඩිමහල් සහෝදරයා. දැන් කනේද කුණ්ඩෙ වැඳලා හිටපු අපූරුව. <laughs> ඒගොල්ලෝ එහෙම තමයි මැනිකේ. අයියා මලයෝ හැමෝම කොණ්ඩ බඳින්නේ ආඩම්බරේට. ආ මීමුරේ රණමුරේ ගංගුලත් පිරිමි කොණ්ඩ බඳිනවා තරගෙට. ඔය කවුරාල මුදලාලි රණමුරේ කීවට ගමෙන් පිට සෙයිලමට ගෙවුන් තමයි පෝසත් වෙලා තියෙන්නේ. ඔය ඔය ඔය මේ මේ වැද්දරාල වැද්දරාලත් එහෙම කෙනෙක් කියලා සමහරු කියනවා. හප්පා බැද්දේරාල යුද්ධ කාලේ යුද්ධෙට බැඳීලා රට රටවල් වල යුද්ධ කොරලා හමුදාවෙත් කැපටෝන් කෙනෙක් වෙලා නෙවෙයි ඔය මිනිසයා. ඔව් එහෙම මිනිහෙක්. <laughs> හම්බ කරපුවා සේරෝම නැති නාස්ති කොරාගෙන. පෙරේදත් වලව්වට ඇවිත් ගියා ඕ. ආ ඒ කියන්නේ මං වන්දනාවේ ගිය දවසේ? ඔව් ඔව් ඔව් ඒ දවසේ තමයි. තොරතුරු කතා කොලා මොනවද ඉතින් ඔය බැද්දරාල කියපු දේවල් බැද්දරාලයි වතුර විධානයේ අතර ළඟදි මහා ලොකු රණ්ඩුවක් ගිහින්. ඒ මොකටද? වෙදි කාර්යයක පහුගිය දවසක බැද්දිරාල මා බැද්දේ කැලේ ගොහින්. බැද්දිරාල උදව්වට වගේ ගෙහුම් තියෙනවා. ඔය එදා වෙදි කාර්යයාගේ වෙඩිල්ලක් කන්සහේනක් රැකපු ගොළුවෙකුට වැදිලා. ලාලහාමිත් මා බැද්ද කෙලියට ගෙවුම් වෙඩි තිබ්බම එදත් හොරෙක් පැනලා ගියා නේද? මේක මේක ඊට පස්සේ වෙච්ච සංගීතියක්. කීප දොහකට උඩදී ඔය වතුර විදානේ බැද්දරාලගෙන් ඇහුවලු උඹ ළඟදි වෙඩික්කාරයත් එක්ක මා බැද්ද කැලයට ගියා නේද කියලා. <laughs> ඉතින් ඉතින් වතුර විදානේ බැද්දරාලට මෙහෙම කිව්වලු. අපේ මිනිස්සු මා බැද්දේ කැලේ හේන් කොටනවා. උඹලා ගිහිල්ලා ඒ මිනිසුන්ට වෙඩි තියෙනවා. මීට පස්සේ වෙඩික්කාරයටවත් ආරච්චිලටවත් උඹටවත් මා බැද්දේ කැලේ තහනම් කියලා කිව්වලුවෝ. වතුර විධානේ මොකෙද්ද? ආරච්චිලට මා බැද්දේ කැලේ තහනම් කරන්න. ඒක තමයි ඒක තමයි. වතුර විධානගේ විධානකම උගේ ඔළුවට ගහලා වෙන මොකක්ද එහෙනම් අය. ඇත්තටම බැද්දේරාලත් කැප්ටන් කෙනෙක් නේ. ඈ මිනිහට යකා නැගලා. උඹ මිනිහෝ උඹේ වැඩක් බලාගනින්. අනුන්ගේ වැඩවලට විතරක් ඇඟිලි ගහන්න එන්න එපා කියලා විධානගේ බෙල්ලෙන් අල්ලලා දෙකක් ඇලලා පාංකඩයක් වගේ වීසිකොලාලු පැත්තකට හොඳ පාඩම හොඳ පාඩම හොඳ දඩුවම කට පූච්චානන් දොඩන වතුර විධානයට අම්ම පව් පාසේ මූබයේම වැටි වැටී දුවන්ට ගත්තලු අන්න දවසකටවත් මිනිස්සු ආන් දවසකටවත් මිනිස්සු ඔය වතුර විධානගේ වැඩේම අපේ රාලහාමිව නිතරෝම හැල්ලුවට ලක් කරන එක මැනිකේ ඔය මිනිස්යාට තියෙන්නේ මා බැද්ද කොටසේ වෙල් විදානේ කොම විතරයි. කලට වෙලාවට වෙල් කුඹුරු වලට වතුර බෙදා හැරීම ගොවීන්ගේ වතුර ගැටලු විසඳන එක ඒ වගේම ඒ ගැන ඉංග්‍රීසි ආණ්ඩුවට රපෝර්තු කිරීම ඒව ගැන එච්චරයි. මොවත් ආරච්චිල තානාන්තරය කියන්නේ එහෙම සොච්චම් පහේ එකක්ද? ඒක නේ. ඒක මේ මා බැද්ද මැද බැද්ද පල්ලෙ බැද්ද මීමුරේ රණමුරේ ලකේගල ඕවල කයිකාවල වීර කැටිය පල්ලෙවත්ත නූල්වත්ත දෙයි හාමුදුරුවනේ මහ විශාල ගම් ප්‍රදේශයක් අයිති තනතුරක්නේ එහෙම තමයි එහෙම තමයි යෝ මුවම්පල සේ ආරච්චිල කීවාම ඒක මේ රජකමක් වගේ තහනාන්තිලක් කියන එක නොදන්න කෙනෙක් නෑ. අහන්නේ කැලේ අලිපටව හොරකම් කරන එක හොයා බැලීම හරි. හොරට ගස් කපන එක හොයා බැලීම හරි. වතුර විධානගේ රාජකාරියක් වෙන්නේ කොහොමද? ඒක වෙල් විධානගේ රාජකාරිය කොටක් නෙවෙයි නෙවෙයි. ඒ සේරෝම අයිති ආරච්චිලාට. ආ එහෙමනම් ආරච්චිලාගේ රාජකාරියට වෙල් විධාන කියන මෝඩිය අතගහනකොට ඒ හාදිය වලව්වට ගෙනල්ලා නඩු විභාගයක් පවත්තලා මින් මනත එහෙම දෙයක් නොකරන්ට හොඳ වෙයින් කනේ පාර දෙකක් දෙන්න ආරච්චිලට බැරි ඇයි ආරච්චිල වතුර විධානෙට බයයිද මණිකේ මණිකේ මණිකේ පාරෝය හදන්නේ අර වතුර විධානය කියන සොකඩයයි මේ ආරච්චිල කියන උත්තමයයි දෙන්න කාකොටාවට්ටන්ට චෑචෑචෑචෑචෑ මැනිකේ ඒක නම් බොහොමත්ම අසෝබොනයි බොහොමත්ම නාකයි. ඔන්න ඕක තමයි පොට වරද්දා ගැනීම කියන්නේ. මහලොකුවට ජගලත්තු කොමට පිත්තල බොත්තන්දාපු කළු කෝට් එකයි බස්තමයි ටවිටර් දැයි ඇඳල රාජකාරි කියලා කොරපු තරමක් කොලේ පොට වරද්දා ගැනීම. කරපු තරමක් කළේ පොට වරද්දා ගැනීම. ඕ. ඒ අනේ අම්මා පා ඒ පාර ඒ පාර මණිකේ මය ඔළුවට යස්සයා නංගවනවා. ඈ මොකද්ද මොකද්ද මණිකේ මං කරාපු පොට වරද්දා ගැනීම? ඈ මැනිකේ මැනිකේ දන්නවද මේක මගේ රාජකාරි ජීවිතේටම අහපු ලොකුම ලොකුම නිග්‍රහාව ලොකුම නිග්‍රහාව මේ පොට වරද්ද ගත්තහම රාලහමිට විතරක් නෙවෙයි මගේ ඔලුවටත් යස්සය නගිනවා හොඳට සිහි මොලෙන් අහගන්ට එහෙනම්. දොරටු පාලයා ඉන්න ඕනේ දොරටුවේ. ඌ සිංහාසනයට නගින්ට එන එක වරදක් නෙවෙයිද? ඈ හැබැයිට. අනේ අම්මපා අනේ දෙයියනේ මණිකේ මණිකේගේ පාඩුවේ ඉන්නේ නැතුව මේ ආරච්චිලගේ මොලේ පිස්සන් කොටුවක් කරනවා. ඈ පිස්සන් කොටුවක් කරනවා. අනේ යන්නේ නැද්ද පැත්තකට? අනේ පිස්සන් කොටුවක්. කොහෙද කොහෙද ඔය දුහන්නේ? අහගන්ට අහගන්ට ඉතිරි හැරියත් අහගන්ට. අර වතුර විධාන කියන පිස්සා මා වැද්ද කැලේට ඇඟිලි ගහනකම් බලාන හිටියා. අද ඌ මා වැද්ද කැලේ රජ්ජරුව වෙලා. හා ආරච්චිලටත් තහනන්න ඉති දාලා නෙව්. ඔන්න ඔය පිත්තල බොත්තම් කෝට් එක අන්න අර අන්න අර අර අර හේන පඹයට පඹයට අන්දනවා හොඳයි. පඹයට. කට කට කට මේ මොන කරච්චලයක් ධම්මපෑ කණක් ඇහිලා මම පාඩුවේ රාජකාරියක් කරගෙන ඉන්න ඉඩක් දීලා කටවහ ගන්නවා කියේ කටවහ ගන්නවා කටවහ ගන්න කටවහ ගන්න බලව පිටන් කොටුවක් නෝ කටවහ අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමානගේ ගෝමරි දිල්කා විමර්ශනීය හඳුවල නෙළුමේ ප්‍රභා වීරසූරිය ගෝමරිගේ මව නෙළුම් කල්බෝවිල සල්දි මහත්තයා රත්නදී නම්බුගේ වතුර විධානයේ විජේසිරි බෝපගේ උක්කුමැනිකා ප්‍රියන්තනී ගමගේ යහම්පත්. ගුවන් පැලස ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල්නායක සෝමරත්නයන් සමඟ ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරය. නිර්මාණ සංකල්පනා සම්බන්ධිකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සඳරුවන් ලියනකි. සංස්කරණය ජයන්ත චන්ද්‍රලාල්. බොන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන්න.